අට්ඨක වග්ගෝ කාම සුත්තං කාමං කාමයමානස්ස තස්ස චේතං සමිජ්ජති අද්ධාසේති මනෝ හෝති ලන්ධා මච්ඡෝ යදෙච්ඡති තස්ස චේ කාමයානස්ස ඡන්දජාතස්ස ජන්තුනෝ තේ කාමා පරිහායන්තේ සල්ල විද්ධෝව රුප්පතේ යෝ කාමේ පරිවජ්ජේති සප්පස්සේව පදාසිරෝන් සෝමං විසත්තිකං ලෝකේ සතෝ සමති වත්තති කෙත්තං වත්තුං හිරඤ්ඤං වා ගවස්සන්දාස පෝරිසම් තියෝ බන්ධෝ පුතෝ කාමේ යෝ නරෝ අනුගිජ්ජති අවලානං බලේයන්තේ මන්දන්තේනං පරිස්සයා තතෝනං දුක්ඛමන් වේතේ නාවං භින්න මිවෝදකං තස්මා ජන්තු සදා සතෝ කාමානි පරිවංජයේ තේපාය තරේ ඕගං නාවං සිත්වාව පාරගෝති කාමසුත්තං නිට්ඨිතං ගුහට්ඨක සුත්තං සත්තෝ ගුහායං බහුනාභිචන්නෝ තිට්ඨං නරෝ මොහනස්මින් පගල්හෝ දෝරේ විවේකාහි තථා විදෝසෝ කාමාහි ලෝකේ නහි සොප්පහායා ඉච්ඡානිදානා භවසාත බද්ධා තේ දුප්පමුංචා නහි අඤ්ඤ මොක්ඛා පච්චාපුරේ වාපි අපෙක්කමානා ඉමේව කාමේ පුරිමේව ජප්පං කාමේසොගෙන්දා පසුතා පමොල්හා අවධානියාතේ විසමේ නිවෙට්ටා දුක්ඛෝපනීතා පරිදේවයන්ති කින්සෝ භවිස්සාම ඊතෝ චුතාසේ තස්මාහි සික්කේත ඉදේව ජන්තු යං කිංච ජඤ්ඤා විසමන්ති ලෝකේ නතස්ස හේතෝ විසමං චරෙය්‍ය අප්පං හෙදං ජීවිතං ආහොදේරා පස්සාමි ලෝකේ පරිපන්දමානං පජං ඉමන් තණ්හාගතං භවේසු හේනානරාමච්චු මුකේ ලපන්ති අවේත තණ්හාසේ භවා භවේසු මම ආයතේ පස්සත පන්දමානේ මච්චේව අප්පෝදකේ කේන සෝතේ ඒතම් තෙදෙස්වා අමමෝ චරෙය්‍ය භවේසු ආසත්ති මකුබ්බමානෝ උභෝසු අන්තේසු විනේය ඡන්දං පස්සං පරිඤ්ඤාය අනානුගිද්ධෝ යදත්ත ගරහේ තද කුම්බ මානෝ නලිප්පතේ දෙට්ට සුතේ සුධීරෝ සංඥං පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං පරිග්ගහේසු මුනිනෝ පලිත්තෝ අම්බෝල සල්ලෝ චරං අප්පමත්තෝ නාසින්සති ලෝකමිමං පරංචාතේ ගුහට්ටක සුත්තං නිට්ඨිතං දුට්ටට්ඨක සුත්තං වදන්ති වේ දුට්ඨ මනාපේකේ අතෝපි වේ සච්ච මනා වදන්ති වාදංච ජාතං මුනිනෝ උපේති තස්මා මුනි නත්තේ කේලෝ කුහිංචේ සකං එදෙට්ටිං කතමච්චයෙය ඡන්දානුනීතෝ රුචියානි විට්ඨෝ සයං සමත්තානි පකුම්බමානෝ යතාහි ජානෙය්‍ය තථා වදෙය්‍ය යෝ අත්තනෝ සීලවතානි ජන්තෝ අනානුපුට්ඨෝ ච පරේසපාවා අනරිය ධම්මං කුසලා තමාහෝ යෝ ආතුමානං සයමේව පාවා සන්තෝච බික්ඛෝ අබිනිබ්බෝ තත්තෝ ඉතිහන්තේ සීලේසු අකත්තමානෝ තමරිය ධම්මං කුසලා වදන්ති යස්සොස්ස දානත්තේ කුහින්චි ලෝකේ පකප්පේතා සංකතායස්ස ධම්මා පුරක්කතා සම්ති අවේවදාතා යදත්තනේ පස්සති යානි සංසං තං නිස්සිතෝ කුප්ප පටිච්ච සම්තින් දිට්ඨි නිවේසානහි සාතිවත්තා ධම්මේසු නිච්ඡේය සමුග්ගහේතා තස්මානරෝතේසු නිවේසනේසු නිරස්සති ආදි සතෙච්ච ධම්මං දෝනස්සහිනත්ති කුහිංචි ලෝකේ පකප්පිතා දෙට්ටි භවා භවේසු මායංච මානංච පහාය දෝනෝ සකේන ගච්ඡේය අනුපයෝසෝ උපයෝහි ධම්මේ සෝපේති වාදං අනෝපයං කේන කතං වදෙය්‍ය අත්තං නිරත්තං නහිතස්ස අත්ති අදෝසිසෝ දෙට්ටි මිදේව සම්බන්තේ දුට්ටට්ටක සුත්තං නිට්ඨිතං සොද්දට්ටක සුත්තං පස්සාමි සුද්ධං පරමං අරෝගං දිට්ඨේන සංසොද්ධේ නරස්ස හෝති ඒතාබිජානං පරමන්ති ඤත්වා සුද්ධානුපස්සේති පච්චේති ඥානං දිට්ඨේන චේසුද්ධේ නරස්ස හෝති ඥානේන වාසෝ පජහාති දුක්ඛං අඤ්ඤේන සෝසොජ්ජති සෝපදීකෝ දිට්ඨිහිනං පාව තතාවදානං නබ්‍රාක්මනෝ අඤ්ඤතෝ සුන්දිමාහ දිට්ඨේ සුතේ සීලවතේ මුතේවා පුඤ්ඤේච පාපේච අනෝපලිත්තෝ අත්තජ්ජහෝ නයිද පකුම්බමානෝ පුරිමම් පහාය අපරං සෙතාසේ ඒජානුගාතේන තරන්ති සංගං තේ උග්ගහායන්තේ නිරස්ස ජන්තේ කපේවසාකං පමුකං ගහාය සයං සමාදාය වතානි ජන්තෝ උච්චාව චංගච්ඡති සංඤසන්තෝ විද්වාච වේදේහි සමෙච්ච ධම්මං න උච්චාව චංගච්ඡති භෝරි පඤ්ඤෝ සසම්බ ධම්මේ සුවිසේනි භෝතෝ යං කිංචි දිඨං වසුතං මුතං වා තමේව දස්සින් විවටං චරන්තං කේනද ලෝකස්මින් විකප්පයේය න කප්පයන්තේන පුරෙක්කරොන්තේ අච්ඡන්ත සුද්ධේති නතේ වදන්තේ අදානගන්තං ගතිතං විසංජ ආසන්න කුම්බන්ති කොහින්චි ලෝකේ සීමාති ගෝ බ්‍රාහ්මනෝ තස්ස නත්තේ ඤත්වාව දිස්වාව සමුග්ගහේතං නරාගරාගේ නවිරාගරත්තෝ තස්සේ දනත්තේ පරමුග්ග හේතන්තේ සුද්ධට්ඨක සොත්තං නිට්ඨෙතං පරමට්ඨක සොත්තං පරමන්තේ දෙට්ටේ සොපරිබ්බසානෝ යදොත්තරින් කුරුතේ ජන්තු ලෝකේ හීනාති අඤ්ඤේ තතෝ සම්බමාහ තස්මා විවාදානි අවේතිවත්තෝ යදත්තනේ පස්සති යානි සංසං දෙට්ටේ සුතේ සීලවතේ මුතේවා තදේව සෝතත්ත සමුග්ගහාය නිහිනතෝ පස්සති සම්බමඤ්ඤම් සංවාපේ ගන්තං කුසලා වදන්තේ යන්නේසෙතෝ පස්සති හේන මඤ්ඤං තස්මා හෙදෙට්ටං වසොතං මොතං වාස්සේ ලබ්බතං බෙක්කුණ නිස්සයය දෙට්ටිම් පිලෝකස්මින් නකප්පයය ඥානේන වාසීල වතේන වාපේ සමෝති අත්තාන මනෝපනෙය හීනෝන මඤ්ඤේත විශේෂිවාපි අත්තං පහය අනුපාදයානෝ ඥානේපි සෝ නිස්සයන්නෝ කරෝති සවේවි අත්තේ සුනවග්ග සාරේ දිට්ඨිම්පි සෝන පච්චේති කිංචේ යස්සෝ බයන්තේ පනිදේදනත්තේ බවා බවාය ඉදවා හුරං වා නිවේසනාතස්සන සම්තිකේචේ ධම්මේසු නිච්ඡේය සමුග්ග හේතං තස්සේ දදිට්ඨේව සුතේ මුතේවා පකප්පිතානත්ති අනෝපි සංඥා සංව්‍රාක්මනං දිට්ඨි මනාදියානම් කේනේද ලෝකස්මින් විකප්පයෙය නකප්පයන්තේන පුරෙක්කරොන්තේ ධම්මාපිතේ සං නපටිච්චිතාසේ නබ්‍රාක්මනෝ සීලවතේන නෙය්‍යෝ පාරංගතෝන පච්චේති තාදේතේ පරමට්ඨක සුත්තං නිට්ඨිතං ජරා සුත්තං අප්පං වස ජීවිතං ඉදං ඕරං වස්ස සතාපිමීයති යෝචේපි අතිච්ච ජීවති අතකෝසෝ ජරසාපිමීයති සෝචන්ති ජනා මමායිතේ නහි සන්තානිච්චා පරිග්ගහා විනාභාවං සන්තමේ වේදං ඉතිදිස්වා නාගාරමාවසේ මරණේන පිතං පහේයති යං පුරිසෝ මමිදන්ති මඤ්ඤති ඒතං දිස්වාන පණ්ඩිතෝ න මමත්තාය නමේත මාමකෝ සුපිනේන යතාපි සංගතං පටිබුද්ධෝ පුරිසෝ නපස්සති එවං පිපියා හිතං ජනං පේතං කාලකතං නපස්සති දෙට්ඨාපි සොතාපි තේ ජනා යේසං නාම මිදං පවුච්චති නාම මේවවසිස්සති අක්කේයං පේතස්ස ජන්තුනෝ ශෝක පරිදේව මච්චරං නජාන්ති ගින්දා මමායිතේ තස්මා මුනයෝ පරිංගහං හිත්වා අචරින් සෝකේම දස්සිනෝ පසිලේන වරස්ස බික්ඛුනෝ බජමානස්ස විවිත්තමානසං සාමග්ගියමා හෝ තස්ස තං යෝ අත්තානං භවනේ නදස්සයේ සම්බත්ත මුනි අනිසිතෝ නපියං කොබ්බති නොපියප්පියං තස්මින් පරිදේව මච්චරං පන්නේ වාරි යතාන ලිප්පති උදබින්දෝ යතාපි පොක්කරේ පදුමේ වාරි යතාන ලිප්පති එවං මුනිනෝ පලිප්පති යදෙදන් දෙට්ට සුතං මුතේ සුවාන් දෝනෝ නහිතේන මඤ්ඤති යදිදන් දිට්ඨ සුතං මුතේසුවා නාඤ්ඤේන විසුද්ධි මිච්ඡති නහි සෝ රජ්‍යති නෝ විරජ්‍යති තේ ජරා සුත්තං නිට්ඨිතං තිස්ස මෙත්තේය සුත්තං මේ තුන මනෝයොත්තස්ස විගාතම් බ්‍රෝහි මාරිස සුත්වාන තව සාසනං විවේකේ සික්කේ සාමසේ මේ තුන මනෝයොත්තස්ස මුස්සතේවාපි සාසනං මිච්ඡාච පටිපඤ්ඤති ඒතං තස්මින් අනාරියං ඒකෝ පුම්බේ චරිත්වාන මේ තුනං යෝනිසේවති යානං හන්තං වතං ලෝකේ හේනමා හෝ පුතුජනං යසෝ කෙත්තෙන් ච යා පුම්බේ හායතේ වාපි තස්සසා ඒතම් පෙදෙස්වා සික්කේත මේ තුනං විප්පහාත වේ සංකප්පේහි පරේතෝසෝ පපනෝ විය ජායති සොත්වා පරේසං නිග්ඝෝසං මංකෝ හෝති තථාවිදෝ අත සත්තානි කුරුතේ පරවාදේහි චෝදිතෝ ඒසක්වස්ස මහාගේදෝ මෝස වජ්ජං පගාහතේ පණ්ඩිතෝති සමඤ්ඤාතෝ ඒකචරියං අදිට්ඨිතෝ අතාපි මේ තුනේ යොත්තෝ මන්දෝව පරිකිස්සති ඒතමාදීන වඤ්ඤත්වා මුනිපුම්බා පරේ ඉද ඒකචරියං දල්හං කෛරා නිසේවේත මේ තුනං විවේකං ඒව සික්කේත ඒතදරියාන මුත්තමං නතේන සෙට්ටෝ මඤ්ඤේත සවේ නිබ්බාන සම්තිකේ රිත්තස්ස මුනිනෝ චරතෝ කාමේසු අනපෙක්කිනෝ ඕගතින්නස්ස පිහයන්තේ කාමේසු ගතිතා පජාතේ තිස්ස මෙත්තේය සුත්තං නිට්ඨිතං පසෝර සුත්තං ඉදේව සොන්දේ ඉතිවාදයන්තේ නාඤ්ඤේසු ධම්මේසු විසුද්ධිමාහෝන් යන්නේසිතා තත්ත සුභං වදානා පච්චේක සච්චේසු පුතෝ නිවිට්ඨා තේවාදකා පරිසංවිගයිහ බාලන් දහන්තේ මිතු අඤ්ඤ මඤ්ඤං වදන්තිතේ අඤ්ඤ සිතා කතොජ්ජං පසංස කාමා කුසලා වදානා යුත්තෝ කතායන් පරිසාය මජ්ජේ පසංස මිච්ඡං විනිඝාති හෝතේ අපාහතස්මින් පනමංකු හෝති නින්දාය සෝකොප්පතිරන්ධමේසේ යමස්ස වාදං පරිහේනමා හෝ අපාසදං පඤ්ඤ වේමංසකාසේ පරිදේවතේ සෝචතේන වාදෝ උපච්ච ගාමන්තේ අනුත්තුනාතේ ඒතේ විවාදා සමනේ සුජාතා ඒතේසු උග්ඝාති නිඝාති හෝති ඒවම් පෙදෙස්වා බිරමේ කතොජ්ජං නහඤ්ඤ දත්තත්තේ පසංසලාභං පසංසෙතෝ වා පනතත්ත හෝති අක්කාය වාදං පරිසාය මජ්ජේ සෝතං හසති උන්න මතෙච්චතේන පප්පොය්‍ය තමත්තං යතාමනෝ අහෝ යා උන්නතේ සාස්ස විඝාත භූමි මානාති මානං වදතේ පනේසෝ ඒතස්මින් දිස්වාන විවාදයේත නහිතේන සුද්ධින් කුසලා වදන්තේ සෝරෝ යථා රාජකාදාය පුට්ටෝ අභිගජ්ජමේතේ පටිසෝරමිච්ඡං යේනේව සෝතේන ඵලේහි සෝර පුම්බේව නත්තේ යදිදං යුධාය යේ දෙට්ටි මොග්ගය්‍ය විවාදයන්තේ ඉදමේව සච්ඡන්ති ච වාදයන්තේ තේත්වං වදස්සෝ නහිතේද අත්ති වාදම්හි ජාතේ පටිසේනිකත්තාං විසේනිකත්වා පනයේ චරන්තේ දිට්ඨිහි දිට්ඨින් අවිරුජ්ජමානා තේසෝ ත්වංකින් ලබේතෝ පසෝර යේසේ ධනත්තේ පරමුග්ගහේතං අතස්වං පවෙතක්ක මාගමා මනසා දෙට්ඨි ගතානි චින්තයන්තෝ දෝනේන යුගං සමාගමා නහිත්වං සක්කසේ සම්පයාත වේති පසෝර සොත්තං නිට්ඨේතං මාගන්ධිය සුත්තං දිස්වාන තණ්හං අරතිං රගංච නාහෝසි ඡන්தோ අපිමේ තුනස්මින් කිමේ විදං මුත්ත කරේස පුන්නං පාදාපිනං සම්පුසිතුං නෛච්ඡේ ඒතාදි සංවේ රතනං න ඉච්ඡසේ නාරින් නරින්දේහි බහෝ හේ පත්තේ තම් දෙට්ටෙග්ගතං සීලවතානුජීවිතං බවෝපපත්තෙන්ච වදේසිකේ දෙසං ඉදං වදාමේ තෙන තස්ස හෝති ධම්මේ සුනිච්චේය සමුග්ගහේතං පස්සංච දෙට්ටේසු අනුග්ගහාය අජ්ජත්ත සන්තෙන් පචිනං අදස්සං විනිච්ඡයායානි පකප්පිතානිත්තේවේ මොනි බ්‍රෝසි අනුග්ගහාය අජ්ජත්ත සන්තේති යමේත මත්තං කතන්නු ධීරේහි පවේදෙ තන්තං නදෙට්ඨියා නසුතියා නඥානේන සීලබ්බතේනාපි නසොද්දිමාහ අදෙට්ඨියා අස්සතියා අඥානා අසීලතා අබ්බතානෝ පිතේන ඒතේ චනිස්සය්‍ය අනුග්ගහාය සන්තෝ අනිස්සාය භවන්න ජප්පේ නොචේ කිරදෙට්ටියා නසුතියා නඥානේන සීලබ්බතේනාපි විසුද්ධිමාහ අදෙට්ඨියා අස්සුතියා අඥානා අසීලතා අබ්බතානෝ පිතේන මඤ්ඤා මහං මෝ මුහමේව ධම්මං දෙට්ඨියා ඒකේ පච්චෙන්ති සුද්ධින් දෙට්ඨෙන් චනිස්සාය අනුපොච්චමානෝ සමුග්ග හේතේසු පමෝහමාගාන් ඊතෝචනාද්දක්ඛේ අනුම්පි සංඤං තස්මාතුහං මෝ මුහතෝ දහසේ සමෝවිහේසේ උදවානිහිනෝ යෝ මඤ්ඤති සෝ විවදේතතේන තේසෝ විදාසෝ අවිකම්පමානෝ සමෝ විශේෂේති නතස්ස හෝති සච්ඡන්ති සෝබ්‍රාක්මනෝ කිං වදෙය්‍ය මුසාති වාසෝ විවදේත කේන යස්මින් සමං විසමං වාපිනත්ති සකේන වාදං පටිසංයුජෙය්‍ය ඕකම් පහායේ අනිකේත සාරේ ගාමේ අකොම්බං මුනිසන්ත වානේ කාමේ හිරෙත්තෝ අපොරෙක්කරානෝ කතන්න විග්ගයිහ ජනේන කෛරා යේහි විවිත්තෝ විචරෙය්‍ය ලෝකේ නතානි උග්ගයිහ වදෙය්‍ය නාගෝ ඒලම්බුජං කණ්ඨකං වාරිජං යතා ජලේන පංකේන චනෝපලිත්තං එවං මුනේ සම්තිවාදෝ අගිද්ධෝ කාමේච ලෝකේච අනුපලිත්තෝ නවේදගෝ දෙට්ඨියා නමුතියා සමානමේතේ නහි තම්මයෝසෝ නකම්මුනානෝපි සුතේන නෙය්‍යෝ අනුපනීතෝස නිවේසනේසෝ සංඥා විරත්තස්සන සම්ති ගන්තා පඤ්ඤා විමුත්තස්සන සම්ති මොහා සංඥං ච දෙට්ඨෙන් ච යේ අග්ගහේසුං තේ ඝට්ටයන්තා විචරන්ති ලෝකේති මාගන්ධිය සුත්තං නිට්ඨිතං පුරා බෙහෙද සුත්තං කතං දස්සේ කතං සීලෝ උපසන්තෝති වොච්චති ධම්මේ ගෝතම පබ්‍රෝහි පුච්චිතෝ උත්තමන් නරං වේතතන්හෝ පුරා බේදා පුබ්බමන්ත මනිස්සිතෝ වේමජ්ජේනුපසංකේයෝ තස්ස නත්තේ පුරෙක්ඛතං අක්කෝදනෝ අසන්තාසේ අවිකත්තේ අකොක්කුචෝ මන්තවානේ අනුද්ධතෝ සවේ වාචායතෝ මුනි නිරාසත්තේ අනාගතේ අතේතං නානුසෝචතේ විවේකදස්සේ පස්සේසු දිට්ඨේසු චනනියතේ පතිලීනෝ අකුහකෝ අපිහාලෝ අමච්චරේ අපගම්බෝ අජේ ගොච්චෝ පේසුනෙයේ චනෝ යුතෝ සාතියේසෝ අනස්සාවේ අතිමානේ චනෝ යුතෝ සන්නෝජ පටිභානවා නසද්දෝ න විරජ්‍යති ලාභ කම්මයා නසික්ඛති අලාභේන ච කුප්පති අවිරුද්ධෝ ච තණ්හාය රසේසු නානුගිජ්ජති උපේක්ඛකෝ සදා සතෝ න ලෝකේ මඤ්ඤතේ සමං න විශේෂේන නීචයෝ තස්සනෝ සන්තේ උස්සදා යස්ස නිස්සයතානත්තේ ඤත්වා ධම්මං අනිස්සිතෝන් භවාය විභවාය වා තණ්හා යස්ස නවිජ්ජතේ තං ව්‍රෝමි උපසන්තෝති කාමේසු අනපෙක්කිනම් ගන්තා තස්ස නවිජ්ජන්තේ අතාරිසෝ විසත්තිකං නතස්ස පොත්තා පසවෝ කෙත්තං වත්තුං ච විජ්ජති අත්තාවාපි නිරත්තාවා නතස්මින් උපලබ්භති යේනනං වජ්ජුං පුතොජ්ජනා අතෝ සමන බ්‍රාහ්මනා තං තස්ස අපොරෙක්ඛතා තස්මා වාදේසු නේජති වේතගේදෝ අමච්චරේ නඋස්සේසෝ වදතේ මුනේ නසමේසෝ න ඕමේසෝ කප්පං නේති අකප්පියෝ යස්ස ලෝකේ සකං නත්තේ අසතාච නසෝචතේ ධම්මේසු ච නගච්ඡති සවේ සන්තෝති උච්චති තේ පුරාභේද සොත්තං නිට්ඨිතං කලහවිවාද සොත්තං කුතෝ පහෝතා කලහා විවාදා පරිදේව සෝකා සහමච්චරාච මානාතිමානා සහපේසුනාච කුතෝ පහෝතාත්තේ තදිංග බ්‍රෝහේ පියාපහෝතා කලහා විවාදා පරිදේව සෝකා සහමච්චරාච මානාතිමානා සාපේ සුනාච මච්චරිය යොත්තා කලහා විවාදා විවාද ජාතේ සුචපේ සුනානී පියාසුලෝකස්මින් කුතෝ නිදානා ඒචාපි ලෝභා විචරන්ති ලෝකේ ආසාච නිට්ඨාච කුතෝ නිදානා ඒ සම්පරායාය නරස්ස හොන්ති ඡන්දානි දානානි පියානි ලෝකේ යේ චාපි ලෝභා විචරන්ති ලෝකේ ආසාච නිට්ඨාච හිතෝ නිදානා ये सम्परायाय नरस्स हन्ति छन्दोऽनुलोकस्मिन् कुतो निदानो विनित्यया चापि कुतोपहोता को दोमोस वज्रम् च कथम् कथा च ये चापि धम्मा समनेन वृत्ता सातम् असातन्ति यमाहुलोके සමුපනිස්සාය පහෝති චන්දෝන් රූපේ සොදිස්වාදිභවං භවංච විනිච්ඡයං කුරුතේ ජන්තු ලෝකේ කෝදෝමෝස වජ්ජංච කතං කතාච ඒතේපි ධම්මා ද්වයමේව සන්තේ කතං කතේ ඥානපතාය සික්කේ ඤත්වා පවත්තා සමනේන ධම්මා සාතං අසාතං ච කුතෝ නිදානා කිස්මින් අසන්තේන භවಂತಿ හේතේ විභවං භවං චාපි යමේත මත්තං ඒතං මේ පබ්‍රෝහි යතෝ නිදානං පස්ස නිදානං සාතං අසාතං පස්සේ අසන්තේන භවಂತಿ හේතේ විභවං භවං ചാපි යමේත මත්තං ඒසං තේ පබ්‍රෝමි ඊතෝ නිදානං පස්සෝනු ලෝකස්මින් කුතෝ නිදානෝ පරිංගහෝ ചാපි කුතෝ පහෝතා කිස්මින් අසන්තේන මමත්ත මත්තේ කිස්මින් විභූතේන පුසන්ති පස්සා නාමංච රූපංච පටිච්ච පස්සා ඉච්ඡානි දානානි පරිග්ගහානේ ඉච්ඡාය සන්ත්‍යාන මමත්ත මත්තේ රූපේ විභූතේන පුසන්ති පස්සා කතං සමේතස්ස විභෝති රූපං සුඛං දුකං වාපි කතං විභෝති ඒතං මේ බ්‍රෝහි යතා විභෝති සංජානිස්සාම ඉති මේ මනෝ අහෝන් නසඤ්ඤ සංඤේන විසඤ්ඤ සංඤේ නොපි අසඤ්ඤේන විභෝත සංඤේ එවං සමේතස්ස විභෝති රූපං සංඥා නිදානාහි පපංච සංඥා යන්තං අපොච්චිම්ම අකෙත්තයේනෝ අඤ්ඤන්තං පොච්ඡාම තදෙංග බ්‍රෝහි එත්තාවතග්ගන්නු වදන්ති බේකේ යක්කස්ස සුද්ධින් ඉද පණ්ඩිතාසේ උදාහෝ අඤ්ඤම්පි වදන්ති එත්තෝ තාව තග්ගම්පි වදන්ති හේකේ යක්කස්ස සුන්දින් ඉද පණ්ඩිතාසේ තේසං පනේකේ සමයං වදන්ති අනුපාදිසේසේ කුසලා වදානා ඒතේ චඤත්වා උපනිස්සිතාතේ ඤත්වා මුනිනිස්සයේසෝ විමංසේ ඤත්වා විමුක්තෝන විවාදමේතේ භවා භවාය න සමේති දීරෝති කලහ විවාද සොත්තං නිට්ඨේතං චූල වියෝහ සොත්තං සකං සකං දෙට්ඨේ පරිම්බසානා විග්ගයිහ නානා කුසලා වදන්තේ යෝ ඒවං ජානාති සවේදි ධම්මං ඉදං පටික්ඛෝ සමකේවලේසෝන් එවං පිවිග්ගයිහ විවාදයන්තේ බාලෝ පරෝ අක්කුසලෝති චාහූන් සච්චෝනුවාදෝ කතමෝ ඉමේ සං සම්බේවහි මේ කුසලාවදානා පරස්ස චේදම්ම මනානුජානං බාලෝ මගෝ හෝති නිහීන පඤ්ඤෝ සම්බේව බාලා සුනිහීන පඤ්ඤා සම්බේ විමේ දිට්ඨි පරිබ්බසානා සම්දිට්ඨියාචේව නවේව දාතා සංසුද්ධ පඤ්ඤා කුසලා මුතිමා නතේ සංකෝචි පරිහේන පඤ්ඤෝ දිට්ඨේ හිතේ සම්පේතතා සමත්තා නචාහමේ තන්තති යන්ති බ්‍රෝමි යමාහු බාලා මිතු අඤ්ඤමඤ්ඤං සකං සකං දෙට්ටි මකං සුසච්ඡන් තස්මාහි බාලෝති පරන්දහන්තේ යමාහු සච්ඡන් තති යන්තේ කේ තමාහු අඤ්ඤේ තොච්ඡං මොසාතේ එවං පෙවිග්ගයිහ විවාදයන්තේ තස්මාන ඒකං සමනා වදන්තේ ඒකං සච්ඡං නදුතිය මත්තේ යස්මින් පජානෝ විවදේ පජානං නානාතේ සච්ඡානි සයන්තොනන්තේ තස්මාන ඒකං සමනා වදන්තේ කස්මානු සච්ඡානි වදන්තේ නානා පවාදියාසේ කුසලා වදානා සච්ඡානි සුතානි බහෝනි නානා උදාහොතේ තක්ක මනුස්සරන්තේ නහේව සච්ඡානි බහෝනි නානා අඤ්ඤත්‍ර සංඥාය නිච්ඡානි ලෝකේ තක්ඛංච දිට්ඨේසු පකප්පයත්වා සච්ඡං මුසාතේ ද්වය ධම්මමාහෝ දිට්ඨේසු තේ සීලවතේ මුතේවා ඒතේච නිස්සාය විමාන දස්සේ විනිච්ඡේයටත්වා පබස්සමානෝ බාලෝ පරෝ අක්කුසලෝති වාහ යේනේව බාලෝති පරන්දහාතේ තේනාතු මානං කුසලෝති චාහ සයමන්තනාසෝ කුසලාවදානෝ අඤ්ඤං විමානේති තතේව පාවාන් අතිසාර දෙට්ඨියාසෝ සමත්තෝ මානේන මත්තෝ පරිපුන්න මානේ සයමේව සාමං මනසා බෙසෙත්තෝ දෙට්ඨේහි සාතස්ස තථා සමත්තා පරස්සචේහි වචසානිහේනෝ තුමෝ සහ හෝති නිහේන පඤ්ඤෝ අතචේ සයං වේදගෝ හෝති ධීරෝ නකෝචි බාලෝ සමනේසු අත්තේ අඤ්ඤං ඊතෝ යාදි වදන්ති ධම්මං අපරද්දා සොද්දි මකේවලීතේ එවං පිතිත්‍යා පුතුසෝ වදන්ති සන්දෙට්ටි රාගේ නහිතේ බිරත්තා ඉදේව සොන්දෙන් ඉතිවාදයන්තේ නාඤ්ඤේසෝ ධම්මේසෝ විසුද්ධමාහෝ එවං පෙතෙත්‍යා පුතුසෝ නිවෙට්ඨා සකාසනේ තත්ත දල්හං වදානා සකාසනේවා පිදල්හං වදානෝ කමෙත්ත බාලෝති පරන්දහෙය සයමේව සෝමේදගං ආවහෙය පරං වදං බාලමසුද්ධි ධම්මං විනිච්ඡයේ තත්වා සයම් පමාය උද්දං සෝලෝකස්මින් විවාදමේති හිත්වාන සම්බානි විනිච්ඡයානි නමේදගං කුරුතේ ජන්තු ලෝකේතේ චූලවියෝහ සොත්තං නිට්ඨිතං මහාවියෝහ සුත්තං යේකේචි මේ දෙට්ටි පරිම්බසානා ඉදමේව සච්ඡන්ති විවාදයන්ති සම්මේවතේ නින්ද මන්වානයන්ති අතෝ පසංසම්පි ලබන්ති තත්ත අප්පං හේතං න අලං සමාය දුවේ විවාදස්ස ඵලානි බ්‍රෝමි එවං පෙදස්වාන විවාදයේත කේමා විපස්සං අවිවාද භෝමින් යාකාචිමා සම්මුතියෝ පුතුජ්ජා සම්භාව ඒතාන උපේති විද්වාන් අනුපයෝසෝ උපයං කිමෙය්‍ය දිත්තේ සුතේ කන්තිම කුබ්බමානෝ සීලොත්තමා සංයමේනා හුසුද්ධින් වතං සමාදාය උපට්ඨිතාසේ ඉදේව සික්කේම අතස්ස සුද්ධින් බහෝපනේතා කුසලා වදානා සචේචුතෝ සීලවතතෝ හෝති සවේදති කම්මං විරාදයිत्वा සජප්පතේ පත්තයතේ දසුද්ධින් සත්තාවහීනෝ පවසංගරම්හා සීලබ්බතං ചാති පහාය සම්බං කම්මං ච සාවජ්ජන වජ්ජමේතං සුද්ධින් අසුද්ධින්ති අපත්තයානෝ විරතෝ චරේ සම්ති මනුග්ගහාය තමෝපනිස්සාය ජිගොච්චි තංවා අතවාපි දිට්ඨං වසුතං මුතං වා උද්ධං සරසොද්ධි මනුත්තුනන්ති අවේත තණ්හාසේ භවා භවේසුන් පත්තයමානස්සහිජප්පිතානේ පවේදිතං චාපි පකප්පිතේසුන් චුතෝපපාතෝ ඉදයස්ස නත්ති සකේන වේදෙය්‍ය කුහින් වජප්පේ යමාහු ධම්මං පරමන්ති ඒකේ තමේව හේනන්ති පනාහෝ අඤ්ඤේ සච්චෝනුවාදෝ කතමෝ ඉමේ සං සබ්බේව හිමේ කුසලාවදානා සකං හි ධම්මං පරිපුන්නමාහෝ අඤ්ඤස්ස ධම්මං පනහේනමාහෝ එවං පිවිග්ගයිහ විවාදයන්තේ සකං සකං සම්මුතිමාහෝ සච්ඡං පරස්සචේවම්බහිතේන හීනෝ නකෝචි ධම්මේසු විශේෂියස්ස පුතෝහි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතෝ සම්හිදල්හං වදානා සධම්ම පූජාච පනාතතේව යථා පසංසන්ති සකායනානී සම්මේව වාදා තතයා භවෙය්‍යොං සුදේහිතේ සංපච්ඡත්තමේව නබ්‍රාක්මනස්ස පරණේය මත්තේ ධම්මේසු නිච්ඡේය සමුග්ගහේතං තස්මා විවාදානි උපාතිවත්තෝ නහි සෙට්ඨතෝ පස්සති ධම්මමඤ්ඤං ජානාමි පස්සාමි තතේව ඒතං දිට්ඨියා ඒකේ පච්චෙන්ති සුද්ධින් අද්දක්ඛේ කිම් හි තොමස්ස තේන අතිසිට්වා අඤ්ඤේන වදන්ති සුද්ධින් පස්සං නරෝ දක්ඛිති නාම රූපං දිස්වාන වාඤස්සති තානිමේව කාමං බහොං පස්සතු අප්පකං වා නහිතේන සුද්ධින් කුසලා වදන්තේ නිවිස්ස වාදේන හි සොබ්බිනායෝ පකප්පිතං දෙට්ඨේ පුරෙක්කරානෝ යන්නිස්සිතෝ තත්ථ සුභං වදානෝ සුද්ධින් වදෝ තත්ථ තතද්දසාසෝ න බ්‍රාහ්මනෝ කප්පමුපේති සංකං න දෙට්ටි සාරේ න පිඥාන බන්ධෝ ඤත්වාච සෝ සම්මතියෝ පුතුජ්ජා උපේක්ඛති උග්ගන්හන්ති මඤ්ඤේ විසඤ්ඤ ගන්තානි මොනේද ලෝකේ විවාද ජාතේ සුන වග්ගසාරේ සන්තෝ අසන්තේසු උපේක්ඛකෝසෝ අනුග්ගහෝ උග්ගන්හන්ති මඤ්ඤේ පුම්බාසවේ හෙත්වා නබේ අකුම්බං නචන්ද ගුණෝපි නිවිස්සවාදී සවිප්පමුත්තෝ දෙට්ටි ගතේ හිදීරෝ නලිප්පති ලෝකේ අනන්ත ගරහේ සම්බ ධම්මේසු විසේනි භූතෝ යං කිංචි දෙට්ටං වසුතං මුතං වා සපන්න භාරෝ මුනි විප්පයුත්තෝ නකප්පියෝ නෝපරතෝ නපත්තියෝති මහා වියෝහ සුත්තං නිට්ඨිතං තුවටක සුත්තං පුච්ඡාමිතං ආදෙච්ච බන්දුං විවේකං සම්ති පදංච මහේසින් කතං දිස්වා නිබ්බාති බික්ඛෝ අනුපාදියානෝ ලෝකස්මින් කිංචි මූලං පපංච සංඛාය මන්තා අස්මේති සම්බ මුපරොන්දේ යා කාචේ තණ්හා අජ්ජත්තං තාසං විනයා සදා සතෝ සික්කේ යං කිංච ධම්මම අභිජඤ්ඤා අජ්ජත්තං අතවා පි බහිද්ධා නතේන මානං කුම්බේත නහිසා නිම්බුති සතං වත්තා සෙය්‍යෝ නතේන මඤ්ඤෙය නීචෙය්‍යෝ අතවාපි සරික්ඛෝ පුට්ටෝ අනේක රූපේහි නාතුමානං විකප්පයන්තිට්ඨේ අජ්ජත්තමේව උපසමේ න අඤ්ඤතෝ බික්ඛෝ සම්තිමේ සෙය්‍ය අජ්ජත්තං උපසන්තස්ස නත්ති අත්තා කුතෝ නිරත්තාවා මජ්ජේ යතා සමුද්දස්ස ඌමිනෝ ජායතේ ඨිතෝ හෝති ඒවන්ටිතෝ අනේජස්ස උස්සදම් බික්ඛුන කරෙය්‍ය කුහිංචේ අකෙත්තයේ විවට චක්කෝ සක්කේ ධම්මං පරිස්සය විනයං පටිපදං වදේහි බද්දන්තේ පාති මොක්ඛං අथवा පි සමාධින් චක්කෝ හිනේව ලෝලස්ස ගාම කතාය ආවරෙය්‍ය සෝතං රසේචනානුගිජ්ජෙය නච මමායේත කිංචි ලෝකස්මින් පස්සේන යදා පුට්ටස්ස පරිදේවම් බික්ඛෝ නකරෙය්‍ය කුහිංචි භවංචනාබිජප්පෙය්‍ය බේරවේ සුචන සම්පවේදෙය්‍ය අන්නානමතෝ පානානං කාදනීයානං අතෝපි වත්තානං ලද්ධාන සන්නිධින් කෛරා නච පරිත්තසේ තානේ අලබමානෝ ජායේන පාදලෝලස්ස විරමේ කුක්කුච්චා නප්ප මජ්ජේය අත ආසනේසු සයනේසු අප්පසද්දේසු බික්ඛෝ විහෙරෙය්‍ය නිද්දන්න බහුලේ කරෙය්‍ය ජාගරියං භජෙය්‍ය ආතාපේ තන්දෙන් මායං හස්සං කෙඩ්ඩං මේතුනං විප්පජහේ සවිභෝසම් ආතම්බනං සොපිනං ලක්කනං නොවිදහේ අතෝපිනක්කත්තං විරුතංච ගබ්බ කරණං තෙකෙච්ඡං මාම කෝන සේවෙය්‍ය නින්දායනප්පවේදෙය්‍ය නඋන්නමෙය්‍ය පසංසිතෝ බික්ඛූන් ලෝභං සහ මච්චරේන කෝදං පේසුනියංච පනුදෙය්‍ය කය වික්කයේන තෙට්ඨේය උපවාදං වික්ඛෝ නකරේය කුහින්චේ ගාමේචනාබි සජ්ජේය ලාභ කම්මයා ජනං නලපයේය न च कथिकोऽस्या भिक्खु न च वाचं पयोत्थं भासेय्य पागव्यं न सिक्येय्य कथं विग्राहिकं न कथयेय्य मोसवज्येन नीयेत सम्पजानो सटानि न कैरा අත ජීවිතේන පඤ්ඤාය සීලම්බතේන නාඤ්ඤ මතිමඤ්ඤේ සුත්වාරුසිතෝ බහුං වාචං සමනානං පුතෝ වචනානං පරුසේනනේන පටිවංජා නහි සන්තෝ පටිසේනින් කරොන්ති ඒතංච ධම්ම මඤ්ඤාය විචිනං බික්ඛෝ සදා සතෝ සික්ඛේ සන්තේතේ නිම්බුතින් යත්වා සාසනේ ගෝතමස්ස නප්පමජ්ජේය අබිබෝහිසෝ අනබිබෝතෝ සක්ඛි ධම්මං අනේතිය මදස්සේ තස්මා හේතස්ස භගවතෝ සාසනේ අප්පමත්තෝ සදා නමස්ස මනුසික්ඛේති තුවටක සුත්තං නිට්ඨිතං අත්ත දණ්ඩ සුත්තං අත්ත දණ්ඩා වයං ජාතං ජනං පස්සත මේධගං සංවේගං කෙත්ත එස්සාමි යතා සංවිජිතං මයා පන්දමානං පජන් දෙස්වා මච්චේ අප්පෝදකේ යතා අඤ්ඤමඤ්ඤේහි ව්‍යාරොන්දේ දිස්වා මං බයමා විසේ සමන්තමසාරෝ ලෝකෝ දිසා සම්බා සමේරිතාන් ඉච්ඡා භවන මත්තනෝ නාද්ද සාසින් අනෝසිතං ඕසානත්තේව ව්‍යාරුන්දේ දිස්වාමේ අරති අහෝ අතෙත්ත සල්ලං අද්දක්ඛින් දුන්ද සංහදය නිස්සිතං යේන සල්ලේන ඕතින්නෝ දිසා සම්බා විධාවතේ තමේව සල්ලං අම්බුයිහ නදාවති නසේදසේ තත්තසෙක්කානුගේයන්තේ යානි ලෝකේ ගතිතානේ නතේසු පසුතෝ සියාන් නිම්බෙන්ජ සම්බසෝ කාමේ සික්කේ නිම්බාන මත්තනෝ සච්චෝසියා අප්පගම්බෝ අමායෝරිත්ත පේසුනෝ අක්කෝදනෝ ලෝභ පාපං වේවිච්ඡං විතරේ මුනි නින්දං තන්දෙන් සහේතේනං පමාදේන නසංවසේ අතිමානේ නතිට්ඨේය නිබ්බාන මනසෝ නරෝ මෝසවඤ්ඤේන නීයේත රූපේ ස්නේහං නකොබ්බයේ මානංච පරිජානේය සාහසා විරතෝ චරේ පුරාණං නාභිනන්දේය නවේ කන්තිං නකොබ්බයේ හීනමානේ නසෝචේය ආකාසං නසිතෝසියාන් ගේදම් බ්‍රෝමි මහෝ ගෝති ආජවං බ්‍රෝමි ජප්පනං ආරම්මනං පකප්පනං කාමපංකෝ දුරච්චයෝ සච්චා අවොක්කම්ම මුනේ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ සම්බංසෝ පඨි නිස්සජ්ජ සවේ සන්තෝති උච්චති සවේ විද්වා සවේදගෝ ඤත්වා ධම්මං අනිස්සිතෝ සම්මාසෝ ලෝකේ ඉරියානෝ නපිහෙතිද කස්සචේ යෝදකාමේ අච්චතරේ සංගං ලෝකේ දුරච්චයං නසෝ සෝචති නාජ්ජේති චින්නසෝතෝ අවන්ධනෝ යං පුම්බේ තං විසෝසේහි පච්ඡාතේමා හොකින්චනම් මජ්ජේ චේනෝ ගහෙස්සසි උපසන්තෝ චරිස්සසි සම්වසෝ නාම රූපස්මින් යස්ස නත්තේ මමායිතම් අසතාච සෝචති සවේ ලෝකේ නජීයතේ යස්ස නත්තේ ඉදං මේති පරේසං වාපි කිංචනම් මමත්තං සෝ අසං වින්දං නත්ති මේති නසෝචති අනෙට්ඨොරේ අනනුගින්දෝ අනේජෝ සම්බදේ සමෝන් තමානි සංසං පම්රෝමි පුච්චිතෝ අවිකම්පිනං අනේජස්ස විජානතෝ නත්ති කාචේ නිසංකිතේ විරතෝ සෝ විආරම්භා කේමං පස්සති සම්බදේ නසමේසු න ඕමේසු න උස්සේසු වදතේ මුනි සන්තෝසෝ විත මච්චේරෝ නාදේතින නිරස්සතේතේ අත්ත දණ්ඩ සුත්තං නෙට්ඨේතං සාරිපුත්ත සුත්තං නමේ දිට්ඨෝ ඊතෝ පුම්මේ නසුතෝ උදකස්සචි එවං වග්ගෝ වදෝ සත්තා තුසිතා ගනිමාගතෝ සදේව කස්ස ලෝකස්ස යථා දිස්සති චක්කුමා සම්බං තමං විනෝදෙත්වා ඒකෝවරති මජ්ජගා තං බුද්ධං අසිතන්තාදින් අකුහං ගනිමාගතම් බහොන්න මිද බද්ධානං අත්ථි පඤ්ඤේන ආගමං බික්ඛුනෝ විජිගොච්ඡතෝ බජතෝ රිත්ත මාසනං රුක්කමූලං සුසානං වා පබ්බතානං ගුහාසුවා උච්චාවචේ සුසයනේසු කීවන්තෝ තත්ත බේරවා යේහි බික්කූන වේදෙය්‍ය නිග්ඝෝසේ සයනාසනේ කතේ පරිස්සයාලෝකේ ගච්ඡතෝ අගතන් දිසම් යේ බෙක්කෝ අවේ සම්භවේ පන්තම් හි සයනාසනේ ක්‍යාස්ස ව්‍යප්පතයෝ අස්සෝ ක්‍යාස්සස්සෝ ඉද ගෝචරා කානි සීලබ්බතානස්සෝ පහිතත්තස්ස බික්ඛුනෝ හංසෝ සික්ඛං සමාදාය ඒකෝ දිනිපකෝ සතෝ කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලමත්තනෝ විජිගොච්ඡමානස්ස යදිදම් පාසෝ රිත්තාසනං සයනං සේවතෝචේ සම්බෝධිකාමස්ස යතානු ධම්මං තන්තේ පවක්කාමි යතා පජානම් පංචන්නන්ධේරෝ භයානං නභායේ බික්ඛෝ සතෝ සප්පරියන්තචාරින් දංසාදේපාතානං සිරින්සපානං මනුස්ස පස්සානං චතුප්පදානං පරදම්මිකානම් පින සන්තසෙය දිස්වාපිතේ සං බහුබේරවාණී අතාපරානේ අபிසම්භවෙය්‍ය පරිස්සයානේ කුසලානු ඒසේ ආතංක පස්සේන කුදාය පුට්ටෝ සේතං අතුන්හන් අදිවාසයෙය්‍ය සෝතේහි පුට්ටෝ බෞදා අනෝකෝ විරියං පරක්කම්ම දල්හං කරෙය්‍ය තෙයං නකරෙය්‍ය නමුසාබනෙය්‍ය මෙත්තාය පස්සේ තසතාවරාණී යදා විලත්තං මනසෝ විජඤ්ඤා කන්හස්ස පක්ඛෝති විනෝදයෙය්‍ය කෝදාති මානස්ස වසංන ගච්ඡේ මූලම් පිතේ සංඵලකඤ්ඤ තිට්ඨේ අතප්පියං වා පනප්පියං වා අද්ධා භවන්තෝ අபிසම්භවෙය්‍ය පඤ්ඤම් පුරක්කත්වා කල්යාණ පීති වික්ඛම්භෙය්‍ය තානේ පරිස්සයානේ අරතින් සහේත සයනම් හි පන්තේ චතුරෝ සහේත පරිදේව ධම්මේ කින්සෝ අසෙස්සාමි කුවන්වා අසෙස්සං දුක්ඛං වතසෙත්ත කුවජ්ජ සෙස්සං ඒතේ විතක්කේ පරිදේවනේ විනයේත සේකෝ අනිකේත සාරේ අන්නංච ලන්දා වසනංච කාලේ මත්තං සෝජඤ්ඤා ඉදතෝසනත්තං සෝතේ සුගුත්තෝ යතවාරිගාමේ රුසිතෝපි වාචං පරුසං නවජ්ජාම් ඔක්කෙත්ත චක්කෝ නච පාදලෝලෝ ජානානුයුත්තෝ බහුජාගරස්ස උපේකමාරම්භ සමාහෙතත්තෝ තක්කා සයං කොක්කොච්චඤ්ඤෝපචින්දේ චුදිතෝ වචේබේ සතිමාබිනන්දේ සම්රක්මචාරේ සුඛිලං පබින්දේ උවාචං පමුංචේ කුසලං නාති වේලං ජනවාද ධම්මාය නචේතයෙය අතාපරං පංච රජානි ලෝකේ යේසං සතේමා විනයාය සික්කේ රූපේසු සන්දේසු අතෝ රසේසු ගන්ධේසු පස්සේසු සහේත රාගං ඒතේසු ධම්මේසු විනේය චන්දම් බික්ඛෝ සතිමාසු විමුත්ත චිත්තෝ කාලේන සෝ සම්මා ධම්මං පරිවිමංසමානෝ ඒකෝ දිභූතෝ විහනේ තමන් සෝති සාරිපුත්ත සුත්තන්නිට්ඨිතං අට්ඨක වග්ගෝ චතුත්ථෝ තස්සොද්දානං කාම ගොහට්ට දොට්ටාච සුන්දට්ට පරමාජරා මෙත්තේයෝච පසෝරෝච මාගන්දේ පුරා බේදනං කලහන්දේච ව්‍යෝහානේ පුනරේව තුවට්ටකම් අත්තදණ්ඩං තේර සොත්තං තේර පඤ්ඤේන සෝලස ථානේ තානි සොත්තානි සම්වා නට්ඨක වග්ගිකාති